අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 132 32 වෙනි වහනා වැඩමුළුවට සම්බන්ධ වෙලා ගත කරන්නේ ඉතින් මම මේ ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කලින් බලාපොරොත්තු වෙනවා නිස්සන්න වනේ වෙනුවෙන් මේ පැමිණිච්ච සියලු දෙනාටම නිසරණනේ පැත්තෙන් උපස්ථාන නැත්තම් සත්කාර තුනක් මේ වෙනකොට ලැබිලා තියෙනවා කියලා. එනතම මේ පැත්තෙන් වියතු යුතුයකම් තුනක් ඉෂ්ට වෙලයි කියලා. ඒ මොනවාද? පිරිස පැමිණුණාට පස්සේ ඒ පිරිසට මූලික කමඨාන උපදේශ දේශනා පටිගත කරන ලද දේශනාවක් අහන්න සලස්වා තිනවා. ඒ වගේම දිනචර්යාව සහ වැඩමුළුව පවත්වනකොට තිබියතු ඇතම් පැතුම් පිළිබඳව මූලික හඳුනාගීමක් කරලා තියෙනවා. තුන්වෙනි එක සිල් සමාදන් කරලා දීලා තියෙනවා. ඉතින් මේක මූලික නිසරණවණේ වෙනුවෙන් පිටිසට විශේෂම ගිහි පිටිසට ඇතිවෙච්ච සත්කාර තුනක් උපස්ථාන තුනක්. ඉතින් ඒ තියෙනවා ඒක ලැබිලා ඒක අහවරයි කියන අදහසෙන් තමයි අපි මේ ධර්ම සාකච්ඡාද පාත්තන්. ඉතින් කාට හරි මේ තුන පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා නම් උදාහරණයක් වශයෙන් කියනවා නම් කමඨහන් මූලික කමඨහන් දේශනා පිළිබඳව ගැටළු ස්ථාන තීරණ නැති ස්ථාන තියෙනවා නම් එහෙම නැත්නම් මේ වැඩමුළුව පවත්වන කාලසටහන සහ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව අපහසුතාවයක් නොතේරෙන තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් තමන් රකින්න සම්පා පොරොන්දු වෙච්ච මේ ශිල්පදාටේ අර්ථ වැටහෙන්නේ නැත්නම් තියෙනවනම් මේ පැය ඇතුළත ලිඛිතව හෝ සභාවට ප්‍රශ්න මාර්ගින් ඉදිරිපත් කරන්නයි කියලා පළවෙනි දවසේ නිසා මම අද මේ වෙලාවේ මතක් කරනවා. ඊට අමතරව මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙන් අපි සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙන තව අර්ථ තියෙනවා. එකක් තමයි Taman කරන භාවනාවේදී මතුවෙන භාවනා ප්‍රශ්න. අපි ඒකට සිංහලෙන් කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා. ඒ නිසා මේක මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සාමූහික කමඨහං සුද්ධ කිරීමක් කියලා අපි පාවිච්චි කරනවා. ඒ වගේම අදහවසේ ඉඳලා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මදේශනා සම්බන්ධව යම් තේරෙන්නේ නැති යමක් තියෙනවා ඒකත් අපි මේ පැයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් අමතරව යම්ම පුද්ගලයෙකුට අවශ්‍ය නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන ප්‍රශ්නයක් මේ භාවනාවට අදාළ අපි එව්වත් මේ ධර්ම සාකච්ඡාවට මාතු කරනවා අනුන්ගේ ප්‍රශ්න හෝ වෙයි කියලා හිතන ප්‍රශ්න නෙවෙයි දැනට තමන්ට ජීවිතේ සම්බන්ධව තියෙන සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතන ප්‍රශ්න. ඉතින් ඒ කාරණා තුනත් මේ ධර්ම සාකච්ඡාවත් බලාපොරොත්තු වෙනවා මම මේ වෙලාවේදී මතක් කරලා දෙන්නේ මේ එකිනෙකා මේ ප්‍රශ්න විසඳන්න යන්න එපා කතා කරන්න එපා. කිසිම කෙනෙක් තව කෙනකින් අහන්න යන්න එපා කමඨහන උපදේශ. කිසිම කෙනෙක් කිසිම කෙනකින් අහන්න යන්න එපා භාවනා වැඩමුළුව පිළිබඳව මේ හඳුන්වා දීපු විවස්ථාමාලාවල් සංවිධායකවරුන් ඇර. ඒ වගේම කිසිම කෙනෙක් තව කෙනෙක්ගෙන් සීලය පිළිබඳව ප්‍රශ්න අහන්න යන්න එපා. තියනවනම් මේකට දාන්න. එතකොට අපේ අපේ එදිනදා ජීවිතේ කතාබත අඩු වෙනවා. ඒ වගේම භාවනා කරන බැත් වෙන මොනම ප්‍රශ්නයක්වත් තව යෝගාවචරින් අහලන්න යන්න එපා. අවශ්‍ය නැහැ. අපි මේක පාවිච්චි කරනවා ඒ සඳහා. ඒ ධර්ම සාකච්ඡාවත් කුටු කුටු ගාලා මුළු මුළු වල පවත්වන්න එපා. කිසිම කෙනෙකුට කිසිම අවසරයක් දෙන්නේ නැහැ. තියෙනවා නම් අපි සාදර වෙනවා මේ වෙලාවේ පවත්වන්න කියලා. එතකොට අපිට මේ ධර්ම සාකච්ඡාව සඳහා පැයක පමණ කාලයක් තියෙනවා. ඒ කාලෙදී අපි කල යුතු, දත යුතු, පිරිසිදු කරගත යුතු කාරණා කතා කරනවා මිස එකිනෙකාට කතා කරන හැම වෙලාවකම මේ ධර්ම සාකච්ඡාට කරන නිග්‍රහයක් වෙනවා. නැත්නම් විවස්ථාට කරන නිග්‍රහයක් වෙනවා. ඒ කරන කෙනා තමන්ගේ චරිතයේ දුර්ලභකම් පෙන්වනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ එකිනෙකා එකිනෙකා බනවන එහෙම නැත්නම් විනවන කතා අඩු කරන්නයි මේ අපි මේ පැය යොදලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු අපි ටික දවසක් ඉන්නකොට අපි ඔක්කොම එක පවුලක කට්ටිය වගේ බැඳිලා අපේ પરමාර්ථයට මිස වෙන නිකන් සමාජ සම්බන්ධකම් ඇසුරුකම් පවත්වන එකට නෙවෙයි මේ අපි රැස් වෙලා තියෙන්නේ. ඒකෝට අපිට කාලය උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. ඉතින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙහි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව ප්‍රශ්න මේ මාල ප්‍රශ්න පෙට්ටියට දාන එක. දෙක අවස්ථා සාකච්ඡාන් පස්සේ අපිට ඉඩ දෙනවා නම් සභාවට අත ඉස්සුවත් අපි ඒක ඉඳ තියෙන වෙලාව හැටියට අවස්ථාව හැටියට ඉඳ දෙනවා. එතකොට මේ දෙකේදිම අපි බලාපොරොත්තු වෙනවා මේ කතාව මේ මයික්‍රොෆෝනේ හරහා කරන්න මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් මයික්‍රොෆෝනේ හරහා සභාවට ප්‍රශ්නයක් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නත් මයික්‍රොෆෝනේ හරහා එතකොට මෙහිට සම්බන්ධ වෙලා නැති බාහිරේ ඉඳගෙන මේවට අහුම්කම් දෙන අයගේ ආශාවල් සම්පූර්ණ වෙනවා. ඒ නිසා ලිඛිතව හෝ සභාවට හෝ ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් මාතෘකා ඉදිරිපත් කිරීමෙන් කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වචන ස්වල්පේ මම පාවිච්චි කරේ අද පළවෙනි දවසේ නිසා විශේෂයෙන්ම අලුතින් අලුතින් මගේ ආපු අයට දැන ගැනීම සඳහා ඉතින් ඊට පස්සේ කියන්න තියෙන්නේ ඒ ටික දැනගත්තට පස්සේ මේ සාකච්ඡා පැය අපේ භාවනාවේ ගුණයක් ඇති කර දෙන්න, එල්ලයක් ඇති කර දෙන්න යෝනිසෝමනස්කාරයක් ඇති කර දෙන්න ඉතාමත් වැදගත් ඒ සම්බන්ධයෙන් අපිට සතුටින් කියන්න පුළුවන් නිසරණවනේ අපි හොයාගත්ත මේ ක්‍රමය අනිකුත් කිසිම තැනක ක්‍රියාත්මක වෙන ක්‍රමයකුත් නෙවෙයි එකක් දෙක ඉතාමත්ම පැහැදිලිවම නිසරණවනේ ඉදිරිපත් කරන තේමාවට හොඳම ගොනුවක් ඇති කරලා දෙනවා. ඒ නිසා මේ සාකච්ඡා ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒ ගොනුවට ඒ යොමුවට ඒ මානසිකාරට යොමු වෙන්නේ නැති මම ওই කියපු මාතෘකාවෙන් පිට ප්‍රශ්න විසිකරන්න සිද්ධ වෙනවා. ඒවා සාකච්ඡාට එන්නේ ඉස්සෙල්ලාම තීරලා පැත්තකට යනවා. මම ඉල්ලා හිටන වැඩමුළු සංවිධානයේ අකෙලිම විසිකරන්න එපා. ඒ කෙනෙකුට ප්‍රකාශයක් කරන්න කාගේරි ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැත්නම් කරුණාකර මාව ඇවිල්ලා හම්බ වෙන්න මෙන්න මේ කාරණාව නිසා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡාට ගත්තේ නැහැ. එතකොට මගේ වෙලාව නෙවෙයි ඒකට යන්නේ සංවිධායකගේ වෙලාව. ඒගොල්ලෝ කියලා දෙවි. ඒ විතරක් නෙවෙයි සාකච්ඡා වෙන්න නම් මෙන්න මේ විදිහට මේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න ඕනේ කියලා ඒ ඇත්තෝ අපි පැහැදිලිව මේ උන්ට දැනුවත් කරලා තියෙනවා. අපි සභාවට ගන්නෙ සාකච්ඡාවට ගන්නෙ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ගන්නෙ මොන වගේ ප්‍රශ්නද කියලා. ඉතින් ඒ නිසා අපි ඒ පිට බාහිර තියෙන ප්‍රශ්න ඉවත් කරන අතර ඒ අයට කියලා දෙනවා. උපදේශ දෙනවා මෙන්න මේ විදියට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැත්නම් මෙන්න මේ ශේෂ්ත්‍රි ප්‍රශ්න විතරයි ගන්න කියලා. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න වැඩමුළු ඇතුළතදී නැවතත් මේක මතක් කරන්න අවස්ථාවක් ඉන්නේ නැහැ. මේ වචන ප්‍රකාශන කෙරුවට පස්සේ මම ඉල්ලා හිටිනවා අපේ සංවිධානයේ මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භය කරන්නයි කියලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න හයක් ලැබිලා තියෙනවා එක ඉල්ලීමක් ලැබිලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිවීමට පළමුව මම සක්මන් භාවනාවේ යෙදුණෙමි විනාඩි 20ක් පමණ পায় ඔසවන බවත් තබන බවත් ඉදිරියට යන බවත් දනිමින් යෙදුණු විට මගේ පාදෙකම හිරිවැටීමක් වේදනාවක් දැනුණු අතර එය වේදනාවක් අපහසුයක් යයි මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මනේ යෙදුන විට හිරිවැටීම නොදැනී යාමත් වේදනාවත් පැවතුණි. නැවත සක්මනේ සිත පිහිටුවා ගනිමින් තවත් විනාඩි 10ක් පමණ සක්මනේ යෙදුණු පසුව පර්යංකයේ වාඩි වී ආනාපාන සතිය වැඩිවීමට ප්‍රථම කය පිහිට වූ පිහිටවා තිබෙන අයුරු හොඳින් නිරීක්ෂණය කෙරුවෙමි. නොබෝ වේලාවකින් සිත භාවනාවට යොමු කර ගැනීමට හැකිවිය. ටික වේලාවක් භාවනාව භාවනාව ආනාපානය සුසුම් රැල්ල ගැටෙන තැන ස්පර්ශවන තැන දැනුනි. මේ අයුරින් ආස්වාසය හා ප්‍රස්වාස දෙසම බලමින් සිටින විට මගේ මුළු කයම ඔසවා පොළවේ ගසන්නාක් මෙන් දැනුනි. ඒත් ආනාපාන සතිය සතියෙහිම හිත යොදමින් නොබියව එය කරගෙන ගිය නමුත් නැවත නැවත ඊතේකී ලක්ෂණය දැනෙන්නට විය. එය මගේ භාවනාවට බාධාවක් නොකොට අමතක කර දමමින් භාවනා සුසුම් රැල්ල දෙස බලමින් යෙදුණු අතර පසුව කයට සැහැල්ලු ගතියක් දැනුනි. කිසිම අපහසුවකින් තොරව ආනාපානය දකිමින් සිටීමට හැකි විය. මෙම తත්වය තුල සිටින මට ඔබ වහන්සේගෙන් භාවනාවේ ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ඊතා ගෞරවණීයව බලාපොරොත්තු වෙමි. මෙහි අඩුපාඩු හා අපට දියුණු කළ යුතු පිළිවෙල ඊතා කරුණාවෙන් පවසා දෙනමින් ඉල්ලා සිටින අතර ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. නැයි මේකේ මේ දෙපොලක ප්‍රසිද්ධිය සඳහන් වෙලා තියෙනවා එකක් සක්මණේදී හිටි වැටෙන වේදනාව මතුව තියෙද්දි තමයි සක්මණ බේර ගන්න පුළුවන් වුණා. ඒ වගේම ගැස්සිලි කඩා වැටලි තියෙද්දි නැවත ආනාපානට එන්න පුළුවන් උලා කියලා. ඉතින් ඒක ඇත්තටම වැඩමුළුවක ආරම්භයේදී බොහොම කලාතුරකින් තමයි සිද්ධෙන්නේ. උඟ දෙනෙක් මේ ආරම්භයේදී මේ වගේ දේවල් වෙනකොට මූල කර්මත්තනේ කො අතහැරිලා නැත්නම් අතහැරලා එහෙම නැත්නම් ඒක පාවා දීලා ඒක නිගරු කරලා නැත්නම් ඒකට අනදර කරලා අර එන බාහිරින් එන අරමුණෙන් කරදර හිට ගන්න. හිට කරදර ගන්න. නමුත් මේ කියන එකනට එහෙම කරදර නැතුව කරන මේ තියෙන්නේ. ඔතේ කරදරයක් එනකොට හිට කරදර ගන්න නැතුව තමන්ගේ භාවනා කෞශල්‍ය නිපුණතාවයේ දියුණු කරගන්න හැටි දන්නවා. ඉතින් ඒ වගේ කෙනාට දැන් එන හැම කරදරයක්ම හැම හිඩියරයක්ම හැම අරියාදුවක්ම භවනා දියුණුවට හේතු වෙනවා. මේට වැඩි ලොකු කරදරයක් ආවත්, ලොකු හිරිවැටීමක් ආවත්, ලොකු වේදනාවක් ආවත්, ලොකු පොළොවේ ගසා දැමීමක් ආවත් මට පුළුවන්ද මගේ සතිය කඩා ගන්න නැතුව මූල කර්මස්ථාන සම්බන්ධතාවය කඩා ගන්න නැතුව පවත්වන්න කියලා කරදරවල දිගපල්ලමනින්ද යන්නේ කරදර කොච්චර ලොකු වුණත් මට නිවස බලා ආපහු එන්න පුළුවන්කම තියෙනවා මගේ මූල කර්මස්ථානට එන්න පුළුවන්කම තියෙනවා මගේ සතියට එන්න පුළුවන්කම තියෙනවා කියලා මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ ලෝකේ තියෙන මොනම කරදරේ තිබ්බත් මොනම හිරිහරේ තිබ්බත් තමන්ගේ සතිය තරම් නැත්නම් සතිය කඩන්න තරම් ඒව ශක්තිමත් නැහැ. ඒ මොකක්ද තියෙද්දා සතිය පවත්වන්න පුළුවන් කියන එක තේරෙනවා. ඒක ලොකු පෞරුෂත්වයක්. ඒක ලොකු ඊවසීමේ ශක්තියක්. නොසලෙන මනසක්. නමුත් මේක ආරම්භයක් ලැබලයි තියෙන්නේ. මේ කෙනාට තව අත්දැකීම් අධිකමයි පේන්න තියෙන්නේ. ඒ නිසා මේ විදිහටම නැත්නම් මේ ආකල්පයකින්ම දිගට භවනා කරන්න හැම කරදරයක්ම එනවා. වෙන විදිහට කියනවනම් පරණ තියෙන කර්මානුරූපව එක එක බාධා ඇති කරනවා. තමන්න තියෙනේ බාධාව පුංචි කරලා මූල කර්මස්ථානේ ලොක් කරගෙන සතිය ලොක් කරගෙන යන්න පටන් ගත්තොත් කවදා හරි මරණය ආවත් සතිය කැඩෙන්නේ නැතනකට යනවා. මරණය ආවත් නිසලෙන මනසකට එනවා. ඊට පහුවෙන්ද තමයි කියනවා සෝවාන් වෙනවන බේනේ. කවදා හෝ මරණය හරහා ගියාට පහුවෙන්ද මූර්තිය හරහා ගියාට පස්සේ තමයි අමූර්තිය හම්බෙන්නේ. ඒ නිසා බය කෙනෙකුට කෙලස් තියෙන කෙනෙකුට සැලෙන කෙනෙකුට ශිල්පේ දන්නේ නැති කෙනෙකුට කමඨාන් සුද්ධ වෙච්ච නැති කෙනෙකුට ඒ වගේ තැනකට යන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා කරදර නැතුව ජීවත් වෙන්න. මේක කරදර නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. තියෙන කරදර වලින් හිත කරදර ගන්නෑ. කියලා ඒක වාක්‍ය දෙකකින් බොහොම ලස්සනට ලියවිලා තියෙනවා. ඒ නිසා මේ කෙනාට කියන්න තියෙන කෙටින් කියනවනම් අද්දකීම් අධිකම තියෙනවා ටිකින් ටිකට භාවනා කරන්න. එතකොට එන්නේ එන්නේ එන්නේ මේකේ ප්‍රතිශක්තියක් දැරීමේ ශක්තියක් වැඩෙනවා. මම මේ වැඩිපුර විස්තර ඉදිරිපත් කළේ අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට මේක ඉවහල් කරගෙන තොරතුරු ටිකක් ලබා දීම සඳහායි. එනිසා මේ විදිහටම දිගට ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මා විසින් සක්මන් භාවනාව සිදු කරන අවස්ථාවේදී මුලින්ම මාහට වමහා දකුණ ලෙස පැහැදිලිව හඳුනාගත හැකි විය. අනතුරුව එය වම් කකුල එසවෙන විට වම් කකුල එසවෙන බවටත් දකුණු කකුල එසවෙන විට දකුණු කකුල එසවෙන බවටත් නැවත එය බිම තබන විට බිම තබන බවටත් පැහැදිලිව නිරීක්ෂණය කෙලිමි. එහිදී යම් අවස්ථාවක මාහට පොළවේ රළු තැන්වලදී එම රළු තැනත් එම තැන රළු බවත් මෘදු ස්ථානවලදී එම තැන මෘදු ස්ථානයක් බවත් පැහැදිලිව හඳුනා ගතිමි. මේ ආකාරයට මා සක්මනේ යෙදී සිටින විට මාහට තද නිදිමත ගතියක් දැනුනි. මුල් කාලයේ මෙම නිදිමත ගතිය මට ඇතිවීමට ටික වේලාවක් ගතවන නමුත් දැන් දැන් එම නිදිමත ගතිය මා සක්මන පටන්ගෙන ඊතා සුළු මොහොතකින් ඇතිවේ. පින්වත් ස්වාමින් වහන්සේ මා එවිට ටික වේලාවක් නැවතී සිට නැවත සක්මන සිදු කරමි. පින්වත් ස්වාමින් වහන්සේ මා විසින් සක්මනේ යෙදෙන ආකාරය නිවැරදි වන්නේද යන වග පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ විදිහට <clears throat> සක්පනේ එනවනම් අනිවාර්යෙන් පරියන්කෙදිත් ඒ වගේ එනවා. ඒකට හේතුව අපේ හිත කුපිත වෙලා තියෙනවා නම් කුප්ප වෙලා තියෙනවා නම් කෙලෙස් වලින් කෙලසිලා තියෙනවා නම් නිදිමත නැහැ. හොඳට මතක තියාගන්න අපි මේ අවදියෙන් hina වෙලා හයියෙන් කතා කරගෙන ඉන්නේ ලොකු කෙලෙසයක් හිතේ තියෙන වෙලාවට. යම් වෙලාවක ඒ ප්‍රධාන කෙලෙස් දෙක තණ්හා මාන දෙක අඩු වුණා නම් නැත්නම් තණ්හා ද්වේෂ දෙක අඩු වුණා නම් මෝහය මතුවෙනවා. ඒ නිසා නිදිමත කියලා කියන්නේ භාවනාදිමත වෙන නිදිමත ගැන මම කියන්නේ. ඒක හොඳ පූර්වාදර්ශයක් යෝගාවචරයට දැනගන්න දැන් හිතේ ගොජ දාන තෘෂ්ණාවක් නැහැ. ගොජ දාන තරහවක් නැහැ. ඒ නිසා දැන් මෝහයේ නිදිමත ගතිය, තෝන්තු ගතිය මතුවලා එනවා. ඉතින් ඒක නිසා ඒකෙන් කියවෙන්නේ භාවනාවෙන් නිදිමතක් නම් ඉස්සර බොහෝ වෙලාවක් යනවා මේ රාගයේ ద్వේෂයේ යට යන්න දැන් ඉඳ සක්මණ ගිය ගමම ඒ රාග ద్వේෂ නැති වෙච්ච නිසා සක්මණෙත් වැනෙන ගතියක් තෝන්තු ගතියක් නිදිමත ගතියක් එනවා මේ වගේම පරියන්කේදී තෙන්ඩිට තියෙනවා මේකට උත්තරයක් වශයෙන් තියෙන්නේ මේක භාවනාවේ ප්‍රගතියක් විදිහටත් කෙලෙස් අඩුවීමක් විදිහටත් එහෙම වෙලාවට නිින්ද එන්න පුළුවන් කියන එකත් ලෑස්ති වෙලා ගියොත් ওই නිින්ද ඔච්චරම බලවත් වෙන්නේ නමුත් යෝගාවචරය මේ නිින්දට ද්වේෂ කරොත් එහෙම නැත්නම් මේ විදිහට මේ දෘෂ්ටි කෝණයෙන් නැතුව බලන ගත්තොත් අපි නිින්දට යට ඒ නිසා භාවනාවත් කරන්න ඕනේ කරනකොට අතරමැගදී විවිධාකාර මේ බහුරූ කෝලං જાති එනවා ඒ හැම එකකින්ම මොකද්ද ඉංගියක් අපට දෙනවා. ඒ නිසා ඒන කෝලමේ හැටියට අපි භාවනා කමටහම් සුද්ධ කරගෙන ඉදිරියට යනවා මේ සඳහානම් කියන්න තියෙන මේ නිජමතේ කතාවට භාවනා හරියොත් නිජමතක් එන්න පුළුවන්. මේ නිදිමතට හැබැයි තව වචන රාශියක් තියෙනවා. කම්මැලිකම, ඒකාකාරීකම, සැකය, බය මුසු ගතිය, අනතුරුදායක ගතිය නොදන්න අලුත් ශේෂ්ත්‍රයකට යෑම මේ හැම එකටම අපේ හිත කියන්නේ එක පොදු වචනේ නිදිමත කියලා කියන්නේ. ඒ නිසා හොඳට බලාගෙන යන්න කෙලස් තියෙනකන් අවදි වෙන හිත භාවනාව නිසා කෙලස් අඩු වෙනකොට නිදිමතට වැටෙනවා. මේකට ලෑස්තිලා යන එකනට නිදිමත ඉච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා නිදිමත කියන්නේ භාවනා යම් තැනකට පත්වීමක් කියලා. ඉතින් සක්මනේ මේ නිදිමත එනවා කියලා කියන්නේ ක්‍රියාකාරකමක් කරද්දී ඉතින් එතකොට ඊට වැඩි ඉක්මනට එන්න පුළුවන් මේ පරියන්කේදී ක්‍රියාකාරමක් නොකරද්දී නිසා අනිත් දවසේ මේ නිදිමත අරමුණු කරගන්න මෙනෙහි කරන්න ලෑස්තිලා යන්න එතකොට තේරෙයි Tamanට ඔය නිදිමතේ නපුරු බලපෑම එහෙම බලන කෙනාට ගොඩක් අඩු වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංක පරියංකයට පැමිණි වහාම උදරය වෙත සිත යොමු වෙනවා. එය හෙමින් හෙමින් බැලුමක ආකාරයෙන් පිම්බීම සිදුවන නිසා එය පිම්බීම යයිද එසේම එය හෙමින් හුලං පිටව යන බැලුමක්සේ හැකිලෙන නිසා එය හැකිලීම යයිද හඳුනා ගතිමි. මෙසේ පිම්බීම හැකිලීම දෙස බලා සිටියද පෙරසේම පිම්බීමේ ස්වභාවය දිග පිම්බීමක්ද කෙටි පිම්බීමක්ද ආදී වශයෙන් දැක ගැනීමට නොහැකිය. නමුත් සිත පිම්බීම හැකිලිම මතම පැවතුනි. සිතූලි වලින්ද බාධා පැමිණේ. පෙරසේ පිම්බීම හැකිලිම ස්වභාවය දැකගත නොහැකි වන්නේ ඇයිදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකට තව ටිකක් තොරතුරු අතුල් කරා නම් හොඳයි. නමුත් මම ඒ අතුල් කරපු තොරතුරු මෙහෙම වෙන්න ඇති කියලා හිතලා මට හිතන උත්තරයක් දෙන්න ඕනෙම අරමුණක් දිහා දිගට බලන්න හිටියොත් ඒ අරමුණේ මොනවදෝ විපරිණාම විපිරියාස පෙරලි පරිණාම රූපාන්තරණ සිද්ධ වෙනවා. ඉතින් අපි ලෝකයේ ඇති කරලා තියෙන නිත්‍ය සංඥාව නිසා අපි බලානින අරුණ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් වෙන සටහනක් වෙන ආකාරයකට ගිය ගමන් අපි ඉතින් මේ චෝදනා කරන්න පටන් ගන්නවා මේ තිබිච්ච එක කොහොමද මේ වෙනස් වුනේ විරෝ විලෝපණයකටපත් උනේ කියලා ඉතින් ඒකේ බරපතල දෙයක් තමයි මේ කහ කුඩුයි හාල් කුඩුයි දෙක කලවම් වෙන් වෙන් තිනකොට වාජන දෙක අපි දන්නවා මේක කහ කුඩු මේක හාල් කුඩු කියලා. දෙක කලවම් කරාට පස්සේ මේකට නම් කර ගන්න බැරි නෝ මේක කහ කුඩුද හාල් කුඩුද කියලා දෙක කලවම් වෙනවා. එතකොට අර නාමකරණය අර සංඥාකරණය අර ලේබල් ගැහිල කරගන්න බැරි වෙනවා. මේ වගේ එකක් තමයි ආශ්‍රව ප්‍රසාද දෙක වෙන් කරලා ලස්සන බලන්නේ එකනාගේ ඒකම දිගටම අඛණ්ඩව බලන්න ගියොත් ওই දෙක අතර වෙනස අඩු වෙලා දෙක එකිනෙක පැටලෙනවා. එතකොට මේකට ආස්වාස කියනද ප්‍රසවාස කියනද කියලා කර කියා ගන්න බැරුව යනවා. මොකද අර නාමකරණයට ගැලපෙන්නේ නැහැ. මේක යෝගාවචර කවදාකවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. කොටිම්ම කියනවනේ යෝගාවචරයේ අනිත්‍ය සංඥා බලාපොරොත්තු වෙන්නේ මේ තිබ්බදී ඒ විදිහටම තියේයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම තියෙන කෙනාට මේක ලොකු අභියෝගයක් වෙනවා. හිත් කඩා වැටීමක් වෙනවා. පසුබෑමක් වෙනවා. ඔව් සරෝජන් සත්‍ය වාන්තිගේ පැත්තෙන් බලනකොට මේක ලකූ ජයග්‍රහණය මේක තමයි අනිච්චය කියලා කියන්නේ. තියෙන දේ නිට්ටය නෑ. ඒක නිසා එක් වෙන්ව දැකගත හැකි අරමුණු ටික වේලාවකින් සමාන වීමක් වෙන්න ඉඩ තියෙනවා. මේක භාවනාවේ වැරද්දක්වත් සතිය වැරද්දක්වත් නෙවෙයි. ඒ කොයි එකටත් විවෘත මනසකින් යන කෙනාට මේක ඇත්තටම කියනවනම් භාවනාවේ දියුණුවක්. නමුත් විවෘත මනසක් නැති ඔලොමල කෙනෙකුට නම් එයාට කියන කියන්න තියෙන එක්කෝ මේ නිින්දක් ඊර නිින්දයක් නැති නිසා මේක වුණා. නැත්නම් සතිය නැති නිසා මේම වුණා. සීල නැති නිසා මේක වුණා. සමාධිය නැති නිසා මේක වුණා කියලා එයා පුළුවන් තරම් මේකට හේතු පරිබාහිරව හොයනවා. නමුත් බුදුචානන්සේ කියනවා එහෙනම් මේක හරිදේ කියලා හිතලා වෙන්න පුළුවන් කියලා ළමන සැරේ ඊගා පරියන්කේ ඒ වගේම වෙනකොට අභියෝග කරන්නේ නැතුව ඒකට ලෑස්තිලා යන්න. එතකොට මේ වෙන් වෙන් වශයෙන් දැනගත්ත පරිච්ඡේද වශයෙන් දැනගත්ත වෙන්කොට දැනගත්ත දේ අතර තියෙන සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒකේ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා මේ හරප්පට්ටියක් ගත්තොත් දේශීය හරප්පට්ටියක්, කිලාරි වර්ගයේ හරප්පට්ටියක්, අයේෂර් වර්ගයේ හරප්පට්ටියක්, ෆ්‍රීෂන් වර්ගයේ හරප්පට්ටියක් ගත්තා උන්ට වෙන වෙන ලකුණු තියෙනවා. ඒ නිසා පට්ටි තේන මිනිස්සේ දන්නවා මේ හරප්පට්ටි දකින්නකොටම මේ දේශීය කවියෝ මේ ෆ්‍රීෂන් මේ ආයිෂර් මේ කිලාරි මේ කීක නන්දාලා තියෙන. ඊට පස්සේ මිනිස්ස දන්නා මේ දෙවැද්දෙනක් මේ ගොණෙක් මේ වදපු දෙනක් මේ නෑම්බියක් මේ නාම්බෙක් මේ දෙන වදන්න ඉන්නේ. ඒ කොම් බලනකොට එයාට එයාට වෙනස් ලකුණු තියෙනවා. නමුත් ඔක්කොම හරක්. හරක් කියන අතින් ඔක්කොම සමාන. ඒවට කියනවා පොදු ලකුණු. නමුත් මේ නෑම්බියක්, මේ වදන් ඉන්න වැසියක්, මේ වදපු වැසියක්, මේ පැටියෙක් කියලා වෙන් කරන දේවල් හරක් ඇතුලේ තියෙන පෞද්ගලික ලක්ෂණ. ඉතින් අපි පෞද්ගලික ලක්ෂණ අඳුනගෙන ටික වෙලා කරනට පොදු ලකුණට එනකොට අපි නිකන් කරකොලත් ඇරියා. භාවනාවේදී අනිත්‍ය භාවයේ බලාපොරොත්තු යන්ත්‍රයේ කෙනාට ලොකු බල බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නම් මේක බලාපොරොත්තු වෙන දෙයක්. එනිසා බුදුසසුනේ කියනවා භාවනා කරනකොට තම භාවනා කරන අරමුණේ වෙනස් වීමක් අපේක්ෂා කරගෙන යන්නේ මේක බරපතල වෙනස් වීමක් හැබෑව. නමුත් බලාපොරොත්තු වෙන්නේ කියලා. හිතන්න කවදා හරි භාවනා කරලා මම ගෑණියෙක්ද පිරිමියෙක්ද කියන එක අමතකලම මිනිස්සෙක් කියන දවස ආපු දවසේ මේ ලෝකේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපිට පුළුවන් වෙයිද මම ගෑණියක් මම පැවිද්දෙක් මම අහවල් කෙනෙක් කියන දේ වෙනුවට මම මිනිස්සෙක් මයි ළඟ ඉන්න මිනිසයත් මම ගෑ පිටිමේ කරන ගෑණියක් වෙන්න පුළුවන් නමුත් මිනිස්සෙක් කියලා ගත්තනම් අපි අතර කවදාකවත් ගැටුමක් එන්නේ අපිට ඕන කරලා තියෙන්නේ මේ අපි අඳුරගත්ත පුද්ගලික ලක්ෂණ ටික මැරෙනකන් රැකලා මරණයට පස්සෙත් රැකලා තියාගන්න. ඉතින් රණ්ඩු සරුවල් තමයි. ඉතින් මූල ධර්ම වාද තමයි. එතකොට මොකද වෙන්නේ? මනුස්සකම නැහැ. අපිට මනුස්සකමක් එන්නේ. ඒ ටික පැත්තක තියන්න අඩු ගානේ භාවනා මට්ටමේ නැත්නම් ආර්ය පරිේශන මට්ටමේ මේ මනුස්සකම දැකපු දවසේ බුදුරජාණන් වහන්සේත් අපි වගේමයි අපිත් බුදුරජාණන් වහන්සේ වගේමයි කතෝලික මිනිස්සුත් අපි වගේමයි අපිත් මේ මිනිස්සු වගේමයි කියනකොට ওই කියන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් ඒකට අපි කැමති නැහැ. අපි අර වෙන්කොට දැනගන්නා ලක්ෂණ වසයෙහි දාස වෙලා ඉන්නේ. වාල් වෙලා ඉන්නේ. ඒ වාල්කම තියෙන තාක් කල් අපේ මනුස්සකම එළියට එන්නේ නැහැ. මනුෂ්‍යකම එළියට එන්න නම් වෙන්කොට දැක හැරගත හැකීම දේම නොබෝ වේලාකින් වෙන්කොට දැනගන්න බැරි தත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එක ඇත්තට වෙන්නෙත් ඒක තමයි. අන්න ඒකට ලෑස්ති මනසකින් යනවා නම් භාවනා ඉච්චර කල්යන්නේ නැහැ. ඒ නිසා මේක වෙන්න පුළුවන්. අනිත් දවසේ තේරෙයි. ඔయితත් ඉක්මනට වෙනවා. දෙක වෙන් කරගන්න බැරි මට්ටමට හාල් කුඩුයි කහ කුඩුයි කලවම් වෙන්න පටන් අර ගන්නවා. ඒක භාවනාවේ දියුණුවක් වශයෙන් මිත බාධාවක් වශයෙන් ගන්න එපා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේගේ දෙපා නැමද සිටිමි. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම මෙලෙස මෙතැන ලෙස ටික වේලාවක් මෙනෙහි කිරීමේදී ආනාපානය වැටහි. ටික වේලාවක් ආස්වාස ප්‍රස්වාසයේ බලා සිටින විට එය ප්‍රකට නොවි එය කම්පන චංචල තත්වයකට පත්වේ. මම ඒ එය මෙනෙහි කරන විට එයද නොදැනි ආලෝක සංඥා මතුවේ. මම ඒ දෙස බලා ටික වේලාවක් නිසල්වන්ම සිටීමේදී වායෝ ධාතුව වර්ණවත්ව මාගේ ඇස් ප්‍රදේශයේ වසා ඇති වී නැති වී යන ස්වභාවයක් පෙන්වයි. ඊතා මෑත භාවනා වාරයකදී වායෝ ධාතුව උගුර ප්‍රදේශයේ පැන්සලක ආකාරයට දැනුනි. තවත් දිනක පෙනහැල්ල ආශ්‍රිත යයි සිටිය හැකි තැනක වායෝ ධාතුව වේගයෙන් භ්‍රමණය වන්නට විය. මෙය මාගේ භාවනා අත්දැකීමකි. මට මගේ භාවනාව තවත් ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඊයේ අවස්ථාවලදී මා මෙනෙහි කළ යුත්තේ කුමක්ද? මගේ භාවනාවේ දියුණුව ඔබ වහන්සේ නැවතත් කියන අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඊයේ අවස්ථාවලදී මා මෙනෙහි කළ යුත්තේ කුමක්ද? එම අවස්ථාවලදී මගේ භාවනාවේ දියුණුවට මා මෙනෙහි කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේගේ ඔබ වහන්සේ මේ භවයේම සසර දුකින් අත් මිදේවා. මේ විදිහට ආනපාන වෙනවා. ඊට පස්සේ නිකන් කම්පන චංචල බවටපත් වෙනවා. ඊගාට එක නිකන් ආලෝකයක් බවටපත් වෙනවා. එනතන් තටහන් පැන්තල් ආකාර පෙන්නනවා. ඉතින් එහෙම තටහන් ආකාර විවිධ විදිහට පෙන්වන්න පටන් ගන්නවා. ඒ පෙන්වන්න පටන් ගන්නකොට ඒ පෙන්නන දේවල් උගුරේද දැනෙන්නේ, කටේද දැනෙන්නේ, බඩේද දැනෙන්නේ කියලා මේ කයට සම්බන්ධ කරගන්න හදන දැනුම නිසා අපි අර භාවනා දියුණුවට මොකද්දෝ බාධාවක් කරනවා. ඒ නිසා ඒ වගේ තියෙන මේ ස්වභාව, ඒක වගේ තියෙන මේ මේ ආලෝකමත් ගතිය, පැන්තලක් වගේ දැනෙන ගතිය, කම්පන චංචල ගතිය කයට සම්බන්ධ කරගන්න නැතුව බැලිල්ලට කියන එක භාව වශයෙන් බලනවා, ස්වභාව වශයෙන් බලනවා, ගති වශයෙන් බලනවා කියන්නේ. ඒක මේ ඇඟට සම්බන්ධ කර ගැනීම හරහා අපි මේ ධර්ම කොටස් වලට කෙලස් ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා මෙනෙහි නොකරුවොත් ප්‍රශ්නයක් නැහැ. කයේ තියෙන සම්බන්ධය බලන්නත් එපා මේ ධාතු තියෙනවනම් ඒව නලියනවා. කම්පන යන්ත්‍ර කියන්නේ ධාතු වල ස්වરૂපේ යා මේ අපිට කරදර කරන කරන එක නෙවෙයි ධාතු කියලා කියන්නේ ඒ ස්වභාවය දරනවා ඒ දරන ස්වභාවය මගේ උගුර තමයි පෙන්වන්නේ ඇහි තමයි පෙන්වන්නේ නමුත් අර ඇඟට සම්බන්ධ කරන්නේ නැතු එක කම්පන චංචල ගති. ඒකේ තියෙන දිගැරෙන ඇකිලෙන ගති. එහෙම නැත්නම් තද ගති මෙලෙක් ගති. ඒවට අපිට සිංහලේ තියෙන ගති වචන තියෙනවා භාව කියන වචන තියෙනවා ස්වභාව කියන එක. අන්නේ ස්වභාව ලක්ෂණ වලට ගියොත් ලොකු වෙනසක් ඇති වෙයි මේ ස්වභාවයේ පේන්නේ ඇතුළේද පිටතද කියන සීමාව නැහැ. ඔය කය කියලා දාපු ගමන් සීමාවක් තියෙනවා. දැන් මේ කයේ ඇහි කටේ නහයි උගුරු කියලා. නමුත් මේ ස්වභාව වශයෙන් බැලුවොත් ඒ මේ උලඟට ලෙල දෙන කෙහෙල් දැල්ලක්ද එතන මේ papu ඇතුලේ වැඩක්ද කියන එකේ ඇතුලේ පිට සීමාව නැති වෙනවා. ඕකට හරි බයයි. ඒ නිසා අපි ගොඩක් කියලා හට ඇඟ ඇතුලට දාගෙන ඇඟ ඇතුලේ නම් වණක් කියන්න පටන් ගන්නවා. දිනු කරන්න ඕනේ නම් ස්වභාව වශයෙන් දකින්න, භාව වශයෙන් දකින්න, ගති වශයෙන් දකින්න, දකින්නට පෙනෙයි ඒ ධාතු මෙතන වායු ධාතු කියලා තිබුණාට වායු ධාතුවටත් වැඩිය විස්තර වෙන්න ඇති. ඒ ධාතු වල නෑ මේ ඇතුලේ පිට කතාවක්. ධාතු දන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ පණ ඇති ශරීරයකද, පණ නැති ශරීරයකද. ධාතුන්ට ඕනකමකුත් නෑ කාටවත් දුකක් දෙන්න සැපක් දෙන්න. මේ ධාතු ක්‍රියාකාරීත්වයක් මගේ කියාගෙන ඇතුලේ කියාගෙන සැප දුක් දාගත්තට පස්සේ තමයි කෙලෙස් වෙන්නේ. එයිසයි ධාතුන්ගේ භාෂාවට එන්න අරින්න දෙකම ධාතුවක්වත් මෙනේ කරන්න යන්න එපා. ධාතු කියන්නේ ගොඩාක් පරමාර්ථ පැත්තට ගිය දේවල්. නිසා මෙනෙහි කරන්න ආස්වාද ප්‍රසවාසය. මෙනෙහි කරන්න දරා ගන්න බැරි දෙයක් නක් ඉසක්කා. මේ වෙනාට දේශ බලාගෙන ඉඳ ගා ගන්න නැතුව මගේ කර ගන්න නැතුව එතකොට තමයි තේරෙන්නේ මේ ධාතු ක්‍රියාත්මක වෙන ඉවයිදී දුක් දෙන්නේ මගේ කියාගත්ත කොටස විතරයි. එහෙම නැතුව පවතින ධාතුලින් කවදාකවත් කාටවත් දුකක් එන්නේ නැහැ. ඉතින් අපි කොච්චර ඉක්මනට මේ ධාතු ක්‍රියාකාරීත්වයක් මම කියාන කටේ දාගෙන බඩේ දාගෙන ඇහි ගාගෙන උගුරේ දාගෙන දඟලනවද? ඒ තාක් මේ අහ කියන්නයි ඔඩොක්කේ දමා ගැනීමක් වෙන්නේ. ඒක දිහා ධාතු ක්‍රියාකාරීත්වයට ධාතු ක්‍රියාකාරීත්වය වෙන්න දෙන්න. ඒකට ඒවා නිකම්ම ස්වභාව වෙනවා. භාව වෙනවා. ගති වෙනවා. ඉතින් මේකට ලොකු පරිත්‍යාගශීලීත්වයක් අවශ්‍යයි. අපිට ඒක නැහැ. අපි මේ ඒවත් මගේ කියා ගන්න උත්සාහ කරන ගතියක් තියෙන්නේ. අනිත් දවසේ පුළුවන් නම් කාය ජීවිත নিরপেক্ষව යන්න ධාතු මනසකාරය ආපුවාම දේශ බලාගෙන ඉන්න ඇතුළ පිට තෝරන්න එපා. කටබඩ නාසය තෝරන්න නැතුව ඒවා ක්‍රියාත්මක වෙන හැටි බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේ කොහෙදෝ යන ක්‍රියාත්මක වෙන ධාතු කොටසක් නෙමෙයි මම දත එකක්කම බඩ එකක්කම ඉහි එකක්කම කියලා බෙහෙත් බීලා ඉහි එකක්කම ගන්නේ. ඒවට ධාතු වශයෙන් බැලුවොත් ඔය මතුවෙන්නේ අම්මාකාරයකට ඒ විදිහටම නැතිලා යනවා. කවදාවත් ඉතුරු වෙන්නේ මගේ කියා ගත්තොත් ඉතින් අපිට හිතනවා ඒකට ENT සර්ජන් හම්බෙන්න ඕනේ අරක නම් ඩෙන්ටිස්ට් හම්බෙන්න ඕනේ මේක නම් හිස පිටිමත විශේෂඥ හම්බෙන්න ඕනේ කියලා එක එකන එක එකන පෝලිං ගහලා ඉන්නේ. ඔය මොකක්වත් නැහැ ඔය එන්නේ යන්නේ. භාව වශයෙන් බලනවා නම් ඒ යන ගියාට පස්සේ ඉවරයි. මම මාගේ කරගත්තොත් කටබඩ කරගත්තොත් ඒව වෙනමම ව්‍යාපාරකට හේතු වෙන නිසා භවනා ජීවනක අපේක්ෂා කරනවා නම් මේවා වෙනකොට ධාතු මනසිකාරයේ වශයෙන් භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් බලන්න කියන එකයි කියන්නේ. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින මා පැයක පමණ සක්මනකින් පසුව සතිමත්ව පර්යංකයට පැමිණියෙමි. ඉන් ස්වල්ප වේලාවකට පසු මට ආනාපානය ක්‍රමයෙන් නොදැනී ගොස් සම්පූර්ණයෙන්ම නොදැනීමක් සිදුවිය. ඉන්පසු ක්‍රමයෙන් මුහුණින් පටන්ගෙන මුළු සිරුරම ගල් ගැසුණි. ඒ අයුරින් මා පැයකුත් විනාඩි 10ක් ගත කළෙමි. අවට පරිසරය ගැන කිසිදු හැඟීමක් නොදැනුනි. මින් ඉදිරියට මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් දෙපා නැමෙත ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්බවයේම නිවන අවබෝධ වේවායි පතමි. දැන් මම මේකේ නාගේ දැනගන්න කැමති තමන්ගේ සතිය වඩා හොඳයි කියලා කාර්යක්ෂමයි කියලා සූර භාවයක් දක්වන්නේ අරමුණ පෙනෙමින් තියෙන භාවනාවේදීද එහෙම නැත්නම් මේ අරමුණ ගෙවුනට පස්සේ තියෙන සතියේද කියලා කට උත්තරයක් දෙනවා නම් පුළුවන් මේකට මේ කමටහන්ට පොඩ්ඩක් සම්බන්ධ වෙලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒ නිසා ඒ කෙනාගේ මතය එක්ක ලියලා දෙන්න ඕනේ. මට නැත්තම් සභාවට ඉදිරිපත් කරනවා නම් මට පුළුවන් මේ ඒක නම් ඉදිරියට ගෙනියන්න. මේ තොරතුරු ඒ තොරතුරු ඒකට ඒ තොරතුරු නැතුව මේක අමාරුයි විනිශ්චය කරන්න. ඒ නිසා ලියපෙකන කැමති නම් අත ඉස්සුවොත් අපිට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ කරලා පුළුවන් විදිහට උත්තරයක් උපයසපය ගන්න. අවසරයි ස්වාමින් වහන්සේ. මට හිතෙන්නේ අර අරමුණ නැති සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා මුළු ශරීරයම නොදෙනී ගියත් ඒක මට අවහිරයක් කියලා හිතුනේ නැහැ. ඒ වුණාට ආස්වාස ප්‍රාශ්වාසය දැනෙන වෙලාවේ තමයි මගේ සතිය හොඳින් මේ ක්‍රියාත්මක වුණේ කියලා මට දැනෙනවා. එතකොට ඒකෙම දියුණුවක් වශයෙන්ද පේන්නේ සතිය ගෙවන් යෑම ගෙවන් වීම දකින්න පුළුවන් වීම. එහෙම නැත්නම් Taman ගිලිහි වැටුණා අතපල්ලේ වැටුණා එහෙම නැත්නම් පද්ධතිය පාලනයකින් ගිලිහිලා ගියා වගේ අකරතැබ්බයක්ද දැනිච්ච ආනාපානෙ නොදැනිච්ච නෑ ස්වාමින් වහන්සේ ඒක ගොඩාක් පොසිටිව් විදියට මට දැනුනේ ඒක ගොඩාක් හොඳ එහෙනම් අපි සතියෙම දිනුවක් වශයෙන් සලකනවද නැත්නම් අර අරමුණු තිනකොට හොඳට විස්තර සහිතව විස්තර කියන්න පුළුවන් සතියයි ඒකම ගෙවන් වෙනකන් ගිහිල්ලත් හිත පාවා දෙන්නේ නැතුව භාවනා කඩා ගන්න තු ඉන්න සතියයි ගත්තොත් මෙන්න මේ සති දෙකේ වඩා කාර්යක්ෂම සතිය කුසල් සතිය කුසලතාවේ තියෙන මොකද්ද කියන එකයි මම නගව ප්‍රශ්නේ. ඉතින් මේ ඍජු උත්තරයක් නෙවෙයි මට ලැබුණේ. මේ අරකත් පාවදීලා හිතන කඩාගත්තේ නෑ. නමුත් අරමුණ දැනගෙන වෙලාවේ සතිය හොඳයි කියන එකයි හම්බුනේ. එහෙමද කියන්නේ මොකද්ද හිතේ? ස්වාමීන් වහන්සේ අරමුණ නැති වුණු වෙලාවේ සතිය ගොඩ ඒක මට භාවනාවේ දියුණුවක් විදියට තමයි මට දැනුනේ. ඒක නිසා අවසාන ප්‍රශ්නය අහනවා ඉදිරියට යන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි ගත්තොත් අපි හිතමු අරමුණ පේන සතියෙන් බයිසිකලයට ගොඩ වුණා වගේ ගොඩ වෙලා දිගට දිගට යනකොට බයිසිකල් එකේ හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන් තරමට ගියා අපි. ඒකට අපි දන්නවා ඉස්සලා ගොඩ වෙන වෙලා නම් අද්දකින් මල්ලන තමයි යන්නේ. පහු වෙනකොට අද්දක අතහැරලා යන්න පුළුවන් නම් අපි ඉක්මනට බලන්න අපි භවනා දියුණුව සඳහා බලන්න ඕනේ හැම වෙලාවෙම බයිසිකල් නගින වෙලාවේ අත් දෙක අල්ලගෙන නගින හැන්ඩල් එක. බලන්න කොච්චර ඉක්මනට බයිසිකල් එක සමතුලිත කරගෙන Tamanට හැන්ඩල් එක අතහැරලා යනවා වගේ අරමුණක් නැති තත්ත්වයට යන්න පුළුවන් දෙක. ඒකයි. දෙක ඒ තත්ත්වයට ගියාට පස්සේ වැඩි වෙලාවක් ඉඳ ඉඳ තමයි අපිට ඒකේ ආනිසංස ලැබෙන්නේ. ඒක නිකන් සිද්ධි වෙන්නේ. එහෙම නැත්නම් මගේ වෙන්නේ. ඉතින් ඒ නිසා ගියාට පස්සේ කොයි ආකාරයකට ගියොත් ගොඩ වෙලාවක් ඉන්න පුළුවන්ද? දැන් බබා නිදි කරන්න ඉස්සලා අම්මා කෙනෙක් දන්නවනම් මේ බබා මේ වෙලාවට මෙහෙම කෙරුවොත් එයා ගොඩක් වෙලා නිදා ගන්නවා. මෙහෙම කෙරුවොත් නිදා යන්නේ නැහැ කියලා අම්මා දැනගන්න ඕනේ. බබා වැවෙන්නේ ඇඟ නිඳ ගිය වෙලාව. ඒ නිසා යකෙන කිරි දීලා ඔක්කොම හරි ගැසලා උත්තර නිදා ගන්න ආයෙනවා. ඒ බබාගෙන් ඇහුවට බබා දන්නේ නැහැ. ඒක කියන මවුන ඕන කියලා. ඒ වගේ භාවනාවේදී මේ වර්ධනය කියන්නේ වඩා කාර්යක්ෂම සතිය වෙන්නේ හුරු බූටි සතිය වෙන්නේ කුසල සම්පatti සතිය වෙන්නේ අරමුණ නැති තීදී හිත කඩා ගන්න තු ඉන්න එක නම් අපිට තියෙන්නේ ඒක බහුලීගත කරන්න ඕනේ. ඉක්මනට ඒකට යන්න ඕනේ පහසුකම් ටික දෙන්න. ගියාට පස්සේ බොහෝ වෙලාවක් ඒකෙම තැම්පත් වෙන වාතාවරණෙ දෙන්න. නමුත් මෙහෙම ප්‍රශ්නයක් අහලා අපි යමු ඊගා ප්‍රශ්නෙට. මේ වගේ දෙයක් ඒ කියන්නේ අරමුණ නැතුව තීටි සතිය කඩා ගන්නෑ. එල්ලයක් මේ විශ්වාසයක් ඇතුව භාවනා කිරීම පරියන්කෙන් ඇර සක්මනීදිත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනද නැත්නම් මේක කවදාකවත් සක්මනේ වෙන්නේ පරියන්කේදී විතරයිද සිද්ධ මට සක්මනේදී ඒ තරම් පරියන්කේදී තරම්ම ඒක සිද්ධ වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ අන්තං සක්මනේදී පොඩ්ඩක් ඒ ගතිය එනවා ඒ වුණාට මේ වගේ පරියන්කේදී තරම් ආවේ නෑ පරියන්කේදී යම් වෙලාවක් එයි සක්මනේදී යම් වෙලාවක් එයි කිසිම ආයාසකින් තොරව මේ සක්මන පවතිනවා මෙනෙහි කිරීමකුත් නැහැ ඒ සක්මන පවතිද්දී තමන්ටම තමන් දිහා බලාගෙන ඉන්න පුළුවන් එහෙම නැත්නම් අපි කියනවා gediy piti සක්මන් කරනවා තමන්ටම තමන් දිහා බලන්න පුළුවන් කිසිම මෙහෙයුමක් නැහැ කිසිම ආයාසයක් නැහැ අනායාසයෙන් යනවා ආන්නේ වෙලාවට හරියටම පරියන්කේ අරමුණක් නැතුව බලා ඉන්න වගේ. මේ එදිනදා කරන වැඩක් දෙකක් අල්ලගන්න දත් මන්දිනකොට මූණ හොදනකොට රෙදි කෙල්ල කැල්ලක් හොදනකොට බලන්න මේ යන්ත්‍රේ වැඩ කරන හැටි මගේ මෙහෙවීමකින් තොරව. ඒක සාහනේ අලුත් වැඩ නවම් වැඩවල කරන්න බෑ. එතකොටත් පේන්න පටන් ගන්නවා ස්විච් එක දාපුවම වොෂින් මැෂින් එක වැඩ කරනවා වගේ යම් යම් ක්‍රියා දෛනික ක්‍රියා මෙන්න මේ වගේ අනායාසයෙන් සිද්ධ වෙනවා. එතකොටත් තමන්න පුළුවන් Taman දිහාම පැත්තකටලා බලන්න. මේකට බුදුහාමුදුරු දෙන්නේ පරතෝ දර්ශනය කියලා. අනුන්ගේ දෙයක් වගේ බලන. ඒ නිසා මේක පරියන්කේදී විතරක් නෙවෙයි, ධක්මනීදිත් වෙනවා. එදින්ද වැඩවලදිත් වෙනවා. අන්න එදාට අපි gedara ගියා වාගේ වැටෙනවා. මේකට තමයි හුදේකලාව කියලා කියන්නේ. මේ තමයි විවේකයේ කියලා කියන්නේ. මේක තමයි විස්රාමයේ කියලා කියන්නේ. ඉතින් ඔය දහසකුත් වැඩ ඔළුවේ දාගෙන කරදර වෙන්නව ගන්න බෑ. එක වැඩක් දෙන්න දීලා ඒක ගෙවෙනකම් යන්න ආරින්. සක්මන කියන එක කරන දෙයක්. ඒකත් එයාටම කරගන්න ආරින්. කිසිම මෙනෙහි කිරීමක් නැහැ. අනායාසයෙන් ශක්මන සිද්ධ වෙනවා. එදිනදා වැඩත් බලන්න කිසිම කෙනෙක් අපි ළඟ ඉන්නකොට අපිට මෙහෙම ස්පාසු වෙන්නේ නැහැ. ශෙනග මැද ඉන්නකොට කිසි වෙලාවක ස්පාසු වෙන්නේ නැහැ. මේක තමයි බරපතල වැඩ ඇති හිරදඬුමක් වගේ තමයි කෙනෙක් ළඟ ඉන්න එක. මේක මහා කරුමයක් අපි. පුළුවන් නම් අපිට පැත්තකටලා ඉන්න තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා. ඒ 35 වෙන්නේ නැති පිස්සෝ ඉන්නවා. ඒගොල්ලන්ට සෙනඟ නැති වෙච්චාම පිස්සු. ඔය භාවනා කරන එකට තියෙන ලොකුම ජයග්‍රහණි තමයි පේන තෙක් මානේ කවුරක්වත් නැහැ. ඒ කායි විවිකේ තමයි. නැත්නම් ඒක අන්තිමට චිත්ත විවිකයක් කරගෙන උපදි විවිකයක් කරගන්නවා මට පිං කරලා තියෙනවනම් දෙවන්නේක් දකින්න නොලැබේවා. කංග වේනගේ තනි අඟ වගේ එහෙම නැත්නම් මාතංගනන් තනි හස්ති රාජයා වගේ කැලේ හැසිරෙන්නේ තනියම. ඉතින් පව් කරලා වැඩි නිසා අපිට මේ එහෙම තනි වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය මිනිස්සු තනි වෙනකොට බයයි. භාවනාවේදී අපි කරන්නේ අරමුණක් අල්ලගෙන ලෝකය අමතක කරනවා. ඊට පස්සේ අරමුණක් ගියුණාට පස්සේ ඔක්කොම අමතක කරනවා. ඒක මම මේ කියන්න හදන්නේ සක්මණේජිත් කරන්න පුළුවන් වෙනවා. ආන්න ඒකට අනුග්‍රහ කරන්න. එතකොට ඔය හුදකලාව කියන එකට ලොකු අර්ථයක් එනවා. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි වීරයෙන් යුක්තව භාවනාවේ යෙදුණෙමි. සෑම ධාතු කොටසකම තද ගති, උණුසුම් ගති, සිසිල් ගති, වැగిරෙන ගති, ශරීරයේම පිඩු කරන ගති අත්විඳෙමි. ඒ අතර ආස්වාසය කැඩි කැඩි යන ආකාරයත් ප්‍රස්වාසය වේගවත් වන අයුරුත් සමහර අවස්ථාවල ආස්වාසය ප්‍රස්වාසය නොදැනී යන අයුරුත් ශරීරයේ සෑම පැතිකඩක් ඔස්සේම ගැහෙන අයුරුත් අද්දිටුවෙමි. හුස්ම රැල්ල විශාලව දැනුණු අතර ප්‍රස්වාසය නොදැනී තිබුණු අවස්ථාවද විය. මේ සියල්ලටම පසුව සිදු කළ පර්යංක දෙකේදීම සිතුවිලි ඇති වූ අතර සමාධියද සිහියද සතියද වරින් වට පිටතට යන ගතියක් ඇතිවිය. සිරු සිරු සිරුරෙන් ඊළඟ පර්යංකයේදී සිරුරෙන් ඊළඟ පර්යංගයේදී මූල කර්මස්ථානයට හිත යොදා සුළු මොහොතක් සුළු මොහොතකින් ශරීරය ගැහෙන්න වූ අතර පපුවේ සිට උගුර දක්වා සෙම හිර කරන ගතියක් ඇති උකුරෙන් ගොරගොර හඬක් නිකුත් විය. ආශ්වාසය නොදැනි ප්‍රශ්වාසය තුන්වරක් ඊතා වේගයෙන් ශරීරයෙන් පිටට පිටතට ගොත් සියල්ල නතර විය. පසුව හිත ඊතා සංසුන් විය. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ වම් දකුණ වශයෙන් යෙදුන අතර ශරීරයේ දකුණු පස තද වේදනාවක් ඇති වී ඉනෙන් උඩ කොටස කකුල් දෙකත් මාරුවෙන් මාරුවට කැරකෙන්නට විය. මේ සියල්ලම සිහියත් සමාධියත් සතියත් ඊටා හොඳින් පැවතුණි. ගුරු උපදේශයක් බලාපොරොත්තු වෙමි. දේරුවන් සරණයි. ඔයකදී ඔක ඔය විදිහට හොඳට දිගින් දිගට බලන්න හිටියොත් පේනවා පරියන්කේ ආරම්භයේදීමත් ওই කම්පන චංචල සියුම් ගති තියෙනවා. නමුත් හිත සතිමත් නැති නිසා හිතට පේන්නේ හිතට පේන්නේ ගොරෝසු රිද්මයාකාර වැඩ විතරයි. කලබල කරන්නේ නැතුව ඒක දිහා බලනකොට හිමීට රිද්මයාකාර දේවල් තැම්පත් වෙනකොට අර පෙන්දන වෙනදා නොතිබිච්ච නොපෙනිච්ච කම්පන චංචල ගති සියුම් ගති පේන්න පටන් ගන්නවා. බොහෝ කල් භාවනා කරනකොට ලැබෙන වාසිය තමයි ආරම්භයේදීමත් මේ සියුම් කම්පන චංචල තියෙනවා අහුවෙන්නේ නැත්තේ හිත කලබල වෙලා තියෙන නිසා හිත කුපිත වෙලා තියෙන නිසා හිත අන්‍යවිහිතිය වෙලා තියෙන නිසා කියලා දැනගත්තට පස්සේ පේනවා අන්‍යවිහිත වෙච්ච හිත කුපිත වෙච්ච හිත අල්ලන්නේම ගොරොසු දේවල් ලොකු කෙලෙස් නමුත් ඒ වෙනකොට කුසලයක් තියෙනවා අඩු කෙලෙස් එකක් තියෙනවා නමුත් අල්ලන්න දන්නේ නැහැ මොකද ඒවා පේන්නේත් නැහැ කලබල හිත. කල්යනෝර කල්යනෝර පේනවා මේ ගොරෝසු කෙලෙස් තියෙනවා, මධ්‍යස්ථ කෙලෙස් තියෙනවා, සියුම් ඒවා තියෙනවා. මේ තුනම දී ඇති ඕනම වෙලාවක තියෙනවා. Tamanට කැමති විදිහකට හොඳ නම් කෙලෙස් අඩු තැනට විනාඩි ගානකින් සුළු වෙලාවකින් යන්න පුළුවන්. ඒ නිසා මේවත් මේ தത്വෙදී නැවත නැවතත් මේක දිහා බලන්න ගොඩක් වෙලා යනවා මේ එකවර තියෙන මේ තුන වෙන් කළා දකින්න. භාවනා කරන්න කරන්න යනකොට තේනවා මේ නිවන් දැකපු හිතත් මෙතනම තියෙනවා. හිත ස්වභාවයෙන් අල්ලන්නේ කෙලෙස් විතරයි. කෙලෙස් හිතේ හැටි. තවත් නිවන ගොඩක් ඈත නෙවෙයි. තිබුණාට ඒක අල්ලන්න දන්නේ අපි දන්නේ දන්නේ යකා. ඉතින් දන්නේ යකා හොඳයි නොදන්නේ යකාට කියලා දන්නේ යකත් එක තමයි ජීවිතය යන්නේ. නමුත් බලාන හිටිය දුකකල් භාවනා කරන්න ඕනේ. මේ විශ්වාසය ඇති වෙන්න පේන ඇති වෙන්න. ඔය සියුම් භාවයක් තියෙන නිසා පණන් ගන්නකොටම සියුම් භාවයේ පෙන්නට ඒක විකෘතියක් කියලා හිතන්න එපා. ඒක විකතියක් කියලා හිතන්න එපා. ඒක විලෝපනයක් කියලා හිතන්න එපා. ගොරෝසුක අහුණ ප්‍රශ්න නැහැ. ගොරෝසුක අහුණත් මෙතන සියුම් එකක් තියෙනවා, අතිසියුම් එකක් තියෙනවා කියලා විශ්වාසයෙන් ගියොත් බොහෝම ශීඝ්‍රයෙන් ওই සියුම් වෙන්නේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ අවබෝධ ඥානය තමයි බොහෝ කල් කිරීමෙන් ලැබෙන්නේ. ඒක පොතේ පතෙන් ගන්න බෑ. අත්දැකීමෙන්ම ගන්න ඕනේ. ඒක සඳහා සාමාන්‍ය පොදු උපදේශය තමයි මේ කරන දේම තවදුරටත් කිරීම හරහා පරිචය අත්දැකීම වශී භාවය ඇති කරගන්න. එතකොට Tamanට මේ ස්විච් බෝඩ් එක දාන්නේ යන්ත්‍රයක් වගේ අතගත පතපත කාල නෙමෙයි හරියටම බොත්තම තද කිරීමෙන් අවශ්‍ය තැනට යන්න පුළුවන් තරමට ඉස්සරහට භාවනාවේ වශී භාවය දියුණු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ ලිඛිත ප්‍රශ්න අවසానයි ඊළඟට මේ ඉල්ලීමක් තියෙනවා. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව සඳහා යොමුන ආදුනිකයෙක් වන මාහට එම භාවනා මානසිකාරයේ සිදු කරන ආකාරය පිළිබඳව මූලික දැනුවත් කිරීමක් ඔබ වහන්සේ නැවත සිදු කරන්නේ නම් මැනවි. ඔය ඒ කෙනාට කතා කරන්න පුළුවන් නම් හරි කැමැති දැනගන්න කැමැති කෙනා මහා ලොකු දේවල් හිතන්න එපා. සක්මන් කරන වෙලාවේ ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් එච්චරයි සක්මන් කරනවා කියන්නේ. ඉඳගෙන ඉන්න වෙලාවේ තක්මන් කරනවා නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා එච්චරයි. ලොකු දේවල් හිතන්න ගියොත් තමයි පටන් ගන්න අමාරු. හොඳට බලන්න ඇවිදින වෙලාවේ තමන් කොහොමද දන්නේ මම ඉඳගෙන නෙවෙයි කියලා. නැත්නම් ඉඳගෙන ඉන්න වෙලාවේ බලන්න කොහොමද දන්නේ මම ඉදිනව නෙවෙයි කියලා. ওই දෙක දැනගන්න බැරි නම් උපදෙස් දෙන්න බෑ. ওই දෙක දන්නවනම් ওই දෙක වෙන් කරන්න පුළුවන් නම් උපදෙස් දෙන්න පුළුවන් නිසා මම කැමති මේ ලියපේකනට දැනගන්න කැමැතිද ආධුනිකයන් පිළිබඳව වචනයක් කතා කරන්න තමන් ඉඳගෙන ඉන්නකොට ඇවිදිනවා නෙවෙයි කියලා දන්නවද ඇවිදින වෙලාවදී සක්මන් කරනවාදී මම ඉඳගෙන නෙවෙයි කියලා දැනට දන්නවද කියන එක මට පුළුවන් එතනින් එතනින් දියත් කරන්න පුළුවන් සටන එනිසා සරල කරා පුළුවන් තරම් සරල කරා ඔය මුකුවත් ඕනේ නැහැ. ඔකට දිග සමීකරණ මොකක්වත් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒව උනාට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න කියලා. උනාට පස්සේ මම කියලා දෙන්නම් වමෙන් දකුණ වෙන් කරන්නේ කොහොමද? ඒ නිසා ඉස්සලාම් බලන්න අනිවාර්යයෙන්ම දැන් ඉුවේ නැතත් හෙට ලියලා දාන්න. මේ ඉඳගෙන ඉන්නකොට කොහොමද මම දන්නේ ඉඳගෙනයි ඉන්නේ සක්ම ඇවිදිනව නෙවෙයි. ඇවිදිනකොට කොහොමද මම දන්නේ මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියලා අන්න ඒ වෙනස අත්දැකීම බෙදා හදා ගැනීම sannivedanaya තියෙනවනම් මං කියනවා භාවනා නෙවෙයි නිවන කියලා කියනවා ඔකට මං. ඔක්කොමල මහලුකට දේවල් කතා කරන කතා කරන්න ගිය කාටවත් ওই දේවත් නැහැ. ওই දේ දන්නවනම් ඔතන තමයි නිවන තියෙන්නේ. ඒ නිසා පටන් ගන්නකොටම නිවෙනින් පටන් ගන්න. ඒ නිසා මම කැමති ඒ ලිපෙකනාගේ ඉල්ලීමට සාදර වහුම්කම් දෙන්න. හැබැයි මං කියන ඉල්ලීමටත් ඒකේන සාදර වහුම්කම් දෙන්න. නැත්තම් මට තනියටින් අප්පුඩි ගන්න අමාරුයි. දැන් අපි පැයකට කාලයක් පැයක පමණ කාලයක් කරගෙන තිනවා සැලසුම් කළ පරිදි ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙලට විවිධ විශේෂ ප්‍රකාශ හෝ ප්‍රශ්න නැත්නම් අපි ඒ ඉතුරු විනාඩි ස්වල්පයක් සක්මන සඳහාම ගත කරලා අපි පැයක විනාඩි ස්වල්පයක් කාලය සක්මනින් පස්සේ තුනට මෙතන රැස් වෙනවා සාමූහික පරියංග භාවනාවක් සඳහා ඒ ප්‍රකාශ කිරීමත් සමග අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු